අපි කියන්නේ ඉතින් පුළුවන් තරම් ඉක්මනට අපිට ගෙනත් දෙන්න කියලා තමයි නැත්නම් ගෙවල් වලත් කරදරයි අපිට තව ළමයි ඉගෙන ගන්න හින්දා තාම ඒකයි ගොඩක්ම ඉතින් මුදලාට කියන්නේ ඉතින් අපි කොහොම හරි කරලා ගෙනත් දෙන්න කියලා තමයි දැන් තාමත් තොරතුරක් නැහැ මොනවාද කියලා දන්නේ අල්ලගත්ත කෙනෙක් විතරයි. එයාලා හොඳට ඉන්නවද මොනවාද කියලා දන්නේ නැහැ. කියන්න තියෙන්නේ නිලධාරීන් ඒ අවශ්‍ය නිලධාරීන්ට මොකක් හරි මේකට ඉක්මනින් පියවරක් ලබා දෙන්න කියලා තමයි. අපි කියන්නේ අපේ අයවත් නිදහස් කරන්න කියන්නේ. එයාලව නිදහස් කරන්න මොකද අපේ අය නිදහස් කරන්නේ. අපේ අයවත් ලංකාවට ගෙන්න දෙන හැම മന്ത്രി කෙනෙක් ගාවටම අපි ගියා. හැම മന്ത്രി කෙනෙක් ගාවටම කිව්වේ අපේ ළමයින් ගෙන්නලා දෙන්න කියලා.